ධර්මදේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධම්ම මාහිමි පාණන් වහන්සේ විසිනි. සෝතාපට්ටි ඵල සච්චි කිරියාය සංවත්තන්ති කතමේ චත්තාරෝ සප්පුරිස සංසේවෝ සද්ධම්ම සවනං යෝනිසෝ මනසිකාරෝ ධම්මානු ධම්ම පටිපත්තී ඉමේ කෝ භික්ඛේ චත්තාරෝ ධම්මා සෝතාපට්ටි ඵල සච්චි කිරියාය සංවත්තන්ති තේ සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් සලසා සංකේය කල්පලක්ෂයක් විෂයා සංකේය කල්පලක්ෂයක් මුළුල්ලෙහි මනෝ ප්‍රනිදාන වාක් ප්‍රනිදාන මහා ප්‍රනිදාන වශයෙන් බෝධි සම්භාර පුරා ලෝතුරා සම්බුද්ධ රාජ්‍යයක සමිනවදාලේ ලෝවැසි ජනතාව දෙව්ලොව මනුලොව බඹලොව සම්පත් වලට පමුණවන්ට නොවේයි සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත් කියන මේ ලෝකෝත්තර සතර මාර්ග සතරඵල නිර්වාණ ධාතුව සාක්ෂාත් කරවීම පිණිසමයි. ඒ මේ සරුවඥන් වහන්සේ විසින් සෝවාන් වීම සඳහා සකදාගාමි වීම සඳහා අනාගාමි වීම සඳහා අරිහත්ත්වයේ සඳහා ගමන් කළ යුතු පිළිවෙත් මාර්ග විවිධාකාරයෙන් විස්තර කොට දේශනා කරලා තියෙනවා. ආબોධ කරන්නන්ගේ පහසෝ පිනිස, උපකාර වනු පිනිස, උපනිෂය වනු පිනිස මේ අයුරින් මේ මාර්ගඵල නිර්වාණය සාක්ෂාත් කරගැනීමේ පිළිවෙත් මඟ පාදා දීලා තියෙනවා. ඒ සියල්ලින් පාදා දීලා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැනයි. එයින් මේ මාත්‍රකාකල සූත්‍ර පාඨය සෝතාපට්ටි සංයුත්තේ සඳහන් වෙනවා චත්තාරෝ මේ ධික්ඛවේ ධම්මා සෝතාපට්ටි ඵල සච්ච කිරියාය සංවත්තಂತಿ මානෙමි සෝවාන් ඵලයේ සාක්ෂාත් කර ගැනීමට සෝවාන් ඵලයට පැමිණීම පිණිස ධර්ම සතරක් උපකාරී වෙනවා හේතු වෙනවා වාසනාව වෙනවා ප්‍රයෝජන වෙනවා කතනේ චත්තාරෝ ඒ ධර්මතා හතර කුමක්ද? සත්පුරුෂ සංසේ වූ සද්ධම්ම ශ්‍රවණං යෝනිසෝ මනසිකාරෝ ධම්මානුධම්ම පටිපatti. මෙන්න මේ ධර්මතා හතරයි. සත්පුරුෂාශ්‍රය සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරයේ සහ ධර්මානුධම්ම ප්‍රතිපදාව ඉමේ කෝ භික්ඛවේ චක්කාරෝ ධම්මා සෝතාපට්ටි ඵල සච්ච කිරියාය සංවත්තන්ති මානිනේ මෙන්න මේ ධර්මතා හතර සෝවාන් ඵලයට පැමිණීම පිණිස සෝවාන් ඵලය සාක්ෂාත් කර ගැනීම පිණිස සෝවාන් ඵලය ආબોධ කර ගැනීම පිණිස සෝවාන් ඵලයට පැමිණ වාසය කරනු පිණිස හේතු උපකාර වෙනවා එසේම සකදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල, අරහත් මාර්ගඵල ප්‍රතිලාභයේ පිණිස මේ ධර්මතා අතර එසේම ප්‍රත්‍යවෙන ඇති මේ සූත්‍ර දේශනාවට ඇතුළත් තිබෙනවා. දැන් අපි සලකා බලමු සෝතාපට්ටි මාර්ගඵල ප්‍රතිලාභයේ සඳහා උපකාර වන මේ ධර්ම හතර වචනේ කියනකොට අපට කාටත් පැහැදිලියි. එසේ නමුත් ඒවා අනුගමනය කිරීමේදී කොහොමද ප්‍රතිඵල අපට ලැබෙන්නේ කියන එක තේරුම් ගැනීම අවශ්‍යයි. සත්පුරුෂ සංසේවෝ කියන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රයය. සත්පුරුෂ සත්පුරුෂ කියන මේ වචනය කල්යාණ මිත්‍ර කියන වචනයෙන් හඳුන්වනවා. සන්තෝ පුරුෂෝ සත්පුරුෂෝ සාන්ත පුරුෂයා කෙලෙසුන් නිවාගත් උතුමා සත්පුරුෂ නමින් හැඳින්වෙනවා. ඒ සත්පුරුෂ කියන මේ වචනේද සූත්‍ර දේශනාවල විවිධාකාරයෙන් තෝරලා තියෙනවා. යම් කෙනෙක් ඉතා පිරිසිදු පංචශීලයේ රකින්නවා නම් ඒ සත්පුරුෂයෙක්. අනුන්වත් පංචශීලයේ හේතුවලා අනුනුත් පංචශීලයේ අනුගමනය කරවන්න සලස්නවා නම් සත්පුරුෂේන සත්පුරුෂ තරෝ කියනවා. ඒ කියන්නේ සත්පුරුෂයන්ගෙන උසස් පුජ්‍යලයක් වේවා. නමුත් මෙතෙන්දී මේ සන්තෝපුරිසෝ සත්පුරිසෝ කියේ එහෙම නෙමෙයි. ඊට වඩා උසස් අර්ථයක්. පළමුවෙන්ම අර්ථ කතාවල හඳුන්වනවා මාර්ගඵල නිර්වාණය ආબોධය සඳහා උපකාර වෙන කල්යාණ මිත්‍රයන් අතුරෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේම අග්‍රයි. බුදුරජාණන් වහන්සේ තරම් සත්පුරුෂයෙක් කල්යාණ මිත්‍ර උතුමෙක් වෙන ඇත්තේ නැහැ. දිනක් අනදමා හිමියන් වහන්සේ විවේකීව ධර්මයේ සම්වර්ධනය කරද්දී හිතට පහළ වන සංකල්පනාවක් මේ බුද්ධ ශාසනය පරියාප්ති ප්‍රතිපatti ප්‍රතිවේද ශාසනය කැඳී පවත්නේ භාගයක්ම කල්යාණ මිත්‍ර ඇසුර නිසයි කියලා හිතක් පහළ වුණා බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා වැඳලා කියා හිටියා ස්වාමීනි මම මේ විවේකීව ධර්මයේ සම්වර්ෂණය කරද්දී මේ හිතක් ආව ඒක හරිද ස්වාමීනි මොනවාද ආනන්දේ ස්වාමීනි මේ බුද්ධ ශාසනයේ භාගයක් හැදී තියෙන්නේ කල්යාණ මිත්‍රයවද කියලා මට හිතුණා. ආනන්දේ එසේ නොකියව ආනන්දේ එසේ නොකියව ආනන්දයේ මේ සීලම බුද්ධ ශාසනයේ පවත්නේ කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍ය උඩයි කියලා. ආනන්දයේ සතාගතයන් වහන්සේ වෙත ඉපදීම ස්වභාව කොට ඇති සත්‍යය ඇවිල්ලා ඉපදීමක් නැති අමා මහ නිවන සාක්ෂාත් කරගන්න. ජරාව ස්වභාවකට ඇති සත්‍යයෝ තථාගතයන් වහන්සේ වෙත පැමිණ අජරාමර නිවනටපත් වෙනවා. ඔය වගේම ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ආදී සියලු දුක්ඛයන්ගෙන් පෙළෙන සත්‍යය අනාදිමත් සසර පටන් යන මේ දුක්ඛිත සත්‍යය තථාගතයන් වහන්සේ වෙත කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යයට පැමිණලා ඒ සියලු දුකින් අතමිදී සාන්ත නිවන් සුව සාක්ෂාත් කරනවා එනිසා මේ බුද්ධ ශාසනයේ භාගයක් නෙමෙයි සත්පුරුෂ මේ සම්පූර්ණයෙන්ම බුද්ධ ශාසනයේ පවත්නේ සත්පුරුෂයාවද කල්යාණ මිත්‍රයවද කියලා කලමියෙන් අනදමා හිමියන් වහන්සේට වදාලා. එනිසා ලෝකයේ තියෙන ඉන්න සියලුම සත්පුරුෂයන් අතරින් බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. යම් කිසි විදියකින් බුදුරජාන් වහන්සේ සම්මුඛ වෙන්න නොලැබුණා නම් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ ඊළඟට ඇසුරු කළ යුතු සත්පුරුෂ ශාස්ත්‍රයයි. එසේ නැතිනම් මහා ශ්‍රාවක 89ක් සිටියයි මහා ශ්‍රාවකයන් වහන්සේ ඊළඟට ඇති සත්පුරුෂ සම්පත්තියයි කල්යාණ මිත්‍ර ආශ්‍රයයි මහා ශ්‍රාවකයන් වහන්සේලා නැති අවස්ථාවක පටිසම්භිදාලාභි රහතන් වහන්සේ ලැබෙනවා කල්යාණ මිත්‍ර සම්පත්තිය හැටියට මුල් තැනට පටිසම්භිදාලාභි රහතන් වහන්සේ නැත්නම් අභිඥාලාභී රහතන් වහන්සේ ඊළඟට ඉන්නේ ඒත් නැතිනම් රහතන් වහන්සේ ප්‍රකෘති රහතන් වහන්සේ යන්නේනවා. රහතන් වහන්සේ නම ගුණ නැතිනම් අනාගාමීන් වහන්සේ. ඒත් නැතිනම් සකදාගාමීන් වහන්සේ. ඒත් නැතිනම් සෝවාන් ආර්යයන් වහන්සේ. ඒත් නැතිනම් සුපේචල ශික්ෂාකාමී ත්‍රිපිටක ධාරී උත්තමයන් වහන්සේ නම. එසේත් නැතිනම් හිතක දෙකක් දරා ඉන්න සිල්වත් ගුණවත් උතුමන් වහන්සේ නම. ඒත් නැතිනම් එක පිටකයක් දරාගෙන ඉන්න සිල්වත් ගුණවත් උතුමන් වහන්සේ නමක්. එසේත් නැතිනම් ඒ ත්‍රිපිටක ධර්මයේ දරාගෙන නැතත් යම් කෙනෙක් සුපේසන ශික්ෂාකාමීව සමතේපස්සනා භාවනාන යෝගීව ආත්මය দমনය කරගෙන ඉන්න කල්යාණ මිත්‍රයෙක්. මෙන්න මේ විදිහට කල්යාණ මිත්‍ර ආශ්‍රය අනුපිළිවෙලින් අන්තිම කෙනෙක් කෙලවර දක්වාම හඳුනලා තියෙනවා. ඒ අනුව සලකා බැලීමේදී කල්යාණ මිත්‍ර සම්පත්තිය නැතිව කවදාකවත් සෝවාන් වීමට නොහැකි බව ඒ දේශනාවේ සඳහන් වෙනවා. තවත් දුරට කල්යාණ මිත්‍ර සම්පත්තිය හඳුන්වන අභිධර්ම පිටකයේ ධම්මසංගණීය නිත්‍යේක කාණ්ඩෙ මෙහිම තත්තකතමා කල්යාණ මිත්‍රතා යේතේ පුද්ගලා සද්ධා සම්පන්නා සීල සම්පන්නා සුත සම්පන්නා ඡාග සම්පන්නා පඤ්ඤා සම්පන්නා යා තේසම් පුද්ගලානං ආසේවන නිසේවන සංසේවන භජන සම්භජන භක්ති සම්භක්ති සං සම්පවංකතා අයං උච්චති කල්යාණ මිත්‍රතා මේ කල්යාණ මිත්‍රත්වයේ හඳුන්වන සූත්‍ර පාඨයක් අභිධර්මයේ තියෙනවා මේ සඳහන් වෙනවා කල්යාණ මිත්‍රයා නම් කවුද? යම් කෙනෙක් තිහිටි ශ්‍රද්ධාව තියෙනවා. රත්නත්‍රයේ පිළිබඳව ධර්මයේ පිළිබඳව ගැඹුරටම පිහිටි නොසැලෙන ශ්‍රද්ධාවක් යන්තනෙව නම් මේ ශ්‍රද්ධාවන්තයා කල්යාණ මිත්‍රයෙක්. සක්නා සීලයේ අෂ්ටාංග සමන්වාගතව කරුණු අටකින්ම මනරින් පංච සීල ආදී වස්තමග සීල, ඝාත දස සීල, උපවසත් අෂ්ටාංග සීල ආදී සීල ධර්මයන් එකක් එකක් ගානේ අංග අටකින් රකින්න කියනවා. ඒ විදිහේ අතාකාරයකින් නොබිද දක්නා වූ සීලවන්ත කෙනෙක් නැත්නම් ඒ කල්යාණ මිත්‍රයෙක්. එවැගේම ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව මුල් පීවැණේ සිට අරහත්ය දක්වා යෑතු ගමන් මඟ දන්නේ ධර්මයේ පිළිබඳව නිවන දක්වා ගමන් මඟ දන්නේ ශ්‍රත සම්පන්න කල්යාණ මිත්‍රයෙක්. එවැගේම තමාගේ අනුභවකයන් දෙකාරය දන් දෙන්න තරමට සමර්ථ වන නිර්ලෝභී වූ ත්‍යාගවන්ත කල්යාණ මිත්‍රයෙක්. එවැගේම සමත භාවනා විපස්සනා භාවනා එවාගේම කර්ම කර්මඵල විපාක හේතුඵල ධර්ම නාම රූප ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාද ප ဋ ාණ ප්‍රත්‍ය මේවා ගැන මනමින් දන්න විපස්සනා මාර්ගයේ මනමින් දන්න මඟඵල නිවන් සුව සාක්ෂාත් කර ගැනීමේ පිළිවෙත දන්න ඥානවන්ත යුත්තේනි මෙන්න මේ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ඥාන ඇති උතුමන් අතුරු කරන් ලැබෙනවා නම් යා තේසං ආශ්‍රය වෙන බොහොම ආදරෙන් ආශ්‍රය කරනවා නම් නිසේවන නිතර ආශ්‍රය කරනවා නම් සංසේවන ගෞරවයෙන් සේවනය කරනවා නම් භජන භජනය කරනවා නම් සම්භජන ගෞරවයෙන් භජනය කරනවා නම් භක්ති ඒ කල්යාණ මිත්‍රයන්ට භක්තිමත් වාසය කරනවා නම් සම්භක්තිය ගෞරව සංප්‍රයුක්තව භක්තිමත් වාසය කරනවා නම් තං සම්පවංගතා ඒ කල්යාණ මිත්‍රයන්ටම නැඹුරුව තමන්ගේ පිළිවෙත් පුරනවා නම් අයං උච්චති කල්යාණ මිත්‍රතා මෙන්න කල්යාණ මිත්‍ර සම්පත්තිය. මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය අත්‍යවශ්‍ය වෙනවා සීලය රකින්න. කල්යාණ මිත්‍ර සම්පත්තිය අවශ්‍ය වෙනවා සමත භාවනාවෙන් උපචාර සමාධි ආර්පණා සමාධි වඩන්න. කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍ය අවශ්‍ය වෙනවා අභිඥා බල ලබන්න. කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍ය අවශ්‍ය වෙනවා විදර්ශනා වීතියට බැසගන්න. කල්යාණ මිත්‍ර සම්ප්‍රාප්තිය අවශ්‍ය වෙනවා සත්‍ය විසුද්ධිය අනුගමනය කරන්න. කල්යාණ මිත්‍ර සම්ප්‍රාප්තිය අවශ්‍ය වෙනවා සංඛාරපේක්ඛා ඥානී සිට ඉහළට මාර්ගඵල ප්‍රතිලාභයේ පිළිස. මේ විදිහට කල්යාණ මිත්‍ර සම්ප්‍රාප්තිය ඉසරණේ සිට සීලාදි ගුණ පූර්ණයේ පටන් අරිහත්ත්වයට දක්වාම අත්‍යවශ්‍ය වෙන බව මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. ඊළඟට සද්ධම්ම ශ්‍රවණං. සද්ධම්ම ශ්‍රවණං කියන්නේ මෙතන හඳුන්වනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සවිසුද්ධ වූ ආදි කල්යාණ කියන්නේ මුලින් යහපත්, මධ්‍යේ කල්යාණ මැදින්ද යහපත්, වාගේ පරිවසාන කල්යාණ අගින්ද යහපත්. මුලැමැදාග අවස්ථා තුනම කල්යාණ ගුණයෙන් යුක්ත වුණා වූ අර්ථ සම්පන්න වූ ව්‍යංජන සම්පන්න වූ ਸਰව සම්පූර්ණ වූ සුපරිසුද්ධ වූ ශ්‍රී සද්ධර්මය අසූ යසූ කෙනෙහි සිතූ සිතූ කෙනෙහි එවාගෙම දලෝ දලෝ කෙනෙහි යෙදුණු යෙදුණු කෙනෙහි තමන්ගේ සිත සනසවන සිතට කුසල්සිත උනවන සිතට ආභෝගයක් ලබා ගත හැකි වෙන ඒ ධර්මය ඊටාම ගෞරවයෙන් සවන් දීලා හිතට දරා ගන්නවා හිස්ස තිබුණු භාජනයකට වතුර පොරවන්න වාගේ ධර්මයේ තමන්ගේ හිතට ඇතුළත් කරගන්නවා. සිංහ තෙල් කියන જાතිය බොහොම විනිවිද යනවා. හතරම් වාජිනී තිබුණොත් පමණක් සිල් ඒ සිංහ තෙල ආරක්ෂා වෙනවා. එවාගෙම රත්තරම් වාජිනේක සිංහ තෙල් තම්පත් කළා වගේ දහම් පද ටිකේ මාර්ගඵල නිවන දක්වා උපකාර වෙන දහම් පද ටික හිතේ දරා ගන්නවා. එසේ දරා ගැනීම සඳහා ධර්ම ශ්‍රවණය කරනවා අට්ඨේ කත්වා මනසේ කත්වා සම්බන් චේතසෝ සමන්නා හරිත්වා ඕහිතසෝතෝ ධම්මං සුනාති කියන මේ උපදේශයට අනුව බණ ටික අහනවා. අට්ඨේකත් කියන්නේ දීර්ඝ සංසාරයෙහි සිහිනකින්වත් නොයසූ විරු මේ අති උත්තර වූ ලෝයේ ලෝතුල සුව සලසා දෙන්නා වූ සවිසුද්ධ වූ ධර්මයේ මට අහන්න ලැබුණා මේ උතුම් ධර්මයේ මගේ ජීවිතය ගැන නොතකා එවාගෙම වෙනත් වෙනත් බාධාවන් නොතකා මම ඊටාම ගෞරවයෙන් අහන්නට ඕනේ. ඊටාම ගෞරවයෙන් මේකට සමන් දෙන්න ඕනේ කියන අවශ්‍යතාව හිතේ දරාගෙන කුසල ඡන්දයෙන් බණ අහනවා. මානසිකත්වා ධම්මං සුණාති කියන්නේ කියවෙන කියවෙන ධම් පදයක් ධම් පදයක් පාසා හිතින් මෙනෙහි කරනවා. මේ කියන්නේ මේ තේරුම, මේ කියන්නේ මේ තේරුම, මේ කියන්නේ මේ තේරුමයි කියලා ඒක තේරුම් වටහාගෙන වටහාගෙන මෙන්න මනසින් මනාව සිහිය පිහිටුවාගෙන සවන් දෙනවා. ඒ වගේම සම්බන් චේතසෝ සමන්නාහරිත්වා ධම්ම සුනාති කියන ධම් පදයක් පදයක් පාසා මල් වැඩමක් ගොතන්නාක් මෙන් මුතු වැලක් මුතු යට අමුණන්නාක් මෙන් අතරක් නෑනේ ධම් පද ටික හිතට ඇතුළත් කර ගනිමින් බණ අහනවා. ඕහිත සෝතෝ ධම්ම සුනාති වටපිට බලන්නේ නැහැ, උඩමිම බලන්නේ නැහැ, අතපය සොලවන්නේ නැහැ, ඇසිපිය සොලවන්නේ නැහැ. සමාධියේ සමයදින ධානයේ සමයදින යෝගාවචරයක වාගේ. පාසු වේදනෙන් ශරීරය තන්පත් කරගෙන දසවන්නවාගෙන අර මුලින් සඳහන් කළානේ සතරම් භාජනයේ සිංහතේ තන්පත් වෙනවා වගේ තමන්ගේ මනසේ ධර්මයේ තන්පත් වෙන හැටියට සතෝ සම්පජානකාරීව සීනුවණින් යුතුව ධර්මයේ ශ්‍රවණය කරනවා. මෙන්න මේ පිළිවෙලට ධර්මයේ ශ්‍රවණය කිරීම සීලවන්ත වීමට උපකාර වෙනවා. සමත භාවනාවෙන් උපචාර සමාධි, අර්පණා සමාධි, අෂ්ඨ සමාපatti ලැබීමට උපකාර වෙනවා. අභිඥා බල උපදවන්න උපකාර වෙනවා. විදර්ශනාවට බැස ගන්න උපකාර වෙනවා. සත්‍ය විසුද්ධිය අනුගමනය කරන්න උපකාර වෙනවා. එවාගේ මාර්ගඵල ප්‍රතිලාභයට අත්‍යවශ්‍යව උපකාර වෙනවා. ඉනිසා කද්දම්ම සවන. යෝනිසෝ මනසිකාරෝ කියන මේ උතුම් දහම් පදයේ ගැනෙන්නේ කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් තමාගේ හිත නිරන්තරයෙන්ම කුසල් සිත් බවට පමුණවා ගන්නවා. කුසල් සිත් බවට පමුණවා ගැනීම සඳහා සිතට අනදීන අදිස්ථාන කරගෙන තියෙනවා මට ලැබෙන ලැබෙන ලැබෙන සෑම අරමුණකදීම මම මගේ හිත පිරිසුදු වෙන කුසල් සිතින් වාසය කරන්න මිසෙයි. ඈට යමක් දැක්කා, කනට යමක් ඇහුණා, ගඳ සුවඳක් දැනුණා, දිවට රසණීය රස දැනුණා, කයට සැප හෝ දුක් හෝ ස්පර්ශ දැනුණා, හිතට යම් අරමුණක් ආවත් හැම දෙයකින්ම තමාගේ සිත කුසල් සිත් බාට පමුණවා ගන්නට පුරුදු කර ගන්නවා. මේක තියෙනවා යෝනිසෝ මානසිකාරය. යෝනිසෝ යෝනිසෝ යෝනිසෝ කියන්නේ හැම දෙයකම මුල ගැන කල්පනා කරනවා. නුවණින් කල්පනා කරනවා. යෝනිසෝ අයෝනිසෝ කියන මේ වචන දෙක කාටත් නිතර අහන්න ලැබෙන වචන දෙකක්. අයෝනිසෝ කියන්නේ නුවණින් තොරව යම් යම් දේවල් ගැන හිතෙනවා. යෝනිසෝ කියන්නේ නුවණින් යුතුව තමාට ලැබෙන අරමුණකදී කුසල් සිත් පහළ කර ගන්නවා. ඒක හිතට පුරුදු වුණාන් පස්සේ අපේ సంతානයේ ජලං වීති කියලා වීති සිද්ධ වෙනවානේ කුසල් හෝ අකුසල් ඒ ජලං වීතවට හරවන දොරටුවදී නිතරම හරවන්නේ කුසල චිත්ත වීතයක තමයි නිදසුනක් වශයෙන් අපි ගනිමු යම් කිසි ලස්සන මල් ගහක් දැක්කා කියලා කොහොම ලස්සන මල් ගහක් දැක්කා බොහෝ දිනෙක අයෝනිසෝ මනසකාරයෙන් හිතන කොට හිතන්නේ හරිම ලස්සනයි මල් ගහ කොහොම ලස්සනයි මල් ගහ මාත් මෙහෙම එකක් හිතුවා ගන්න ඕන අන්න ආසාවක් හිතන නේද? එතකොට අයෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියනකොට දැන් යම් කෙනෙක් හිතනවා මේ අනුන්ගේ මල් ගහක් දැකලා ලස්සන මල් ගහ ඕක පණුව කාපු ආවේ. ඕක කුණු වෙච්ච ආවේ. අන්න අයෝනිසෝ මනසිකාරය. එතන ඊර්ෂ්‍යා සාගතේ දේශ මූල අකුසල් සිත් පහළ වුණා. මේ අයෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරයේ තියනවාද කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්මයේ ශ්‍රවණය කළ ඥානවන්තයා නුවණට අනුව කල්පනා කරනවා. අනුන්ගේ නිදුලක මල් ගහක් හරි ඔතන අයිතිකාරයෙන් නැති වැටක කැලෑවක මල් ගහක් හරි දැක්කනම් සාදු සාදු තුන් ලෝකයේම අපේ තථාගතයන් වහන්සේගේ ප්‍රතිසන්දි මංගල්‍ය, උත්පත්ති මංගල්‍ය, බුද්ධත්ව මංගල්‍ය, ධම්මචක්ක මංගල්‍ය පරිනිර්වාණ මංගල්‍ය අවස්ථාවන්හිදී අහසෙත් පොළොවෙත් ජලයේ දසදහසක් වල එකම මල් ආසනයක් වැනි බාටපත් වුණා නේද? වාගේම කයින් වචනින් සිටිනුත් අති පරිසුද්ධ సంతාන ඇති ඒ උත්තරීතර ගුණ සම්පන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේ මල් ගහේ සුවඳින් වර්ණයෙන් යුතු මේ මල් රාසින් පූජා වේවා පූජා වේවා හිතෙනවා. එදෙයින්ම යෝනිසෝ මනසේ කාර්යය ඊට වඩා ගැඹුරින් හිතනවා මේ මල ස්වල්ප වේලාවකින් සමාත අද දවසේම නැත්නම් හෙට නැත්නම් දවස් කීපයක් ඇතුළතදී මේ මල පර වෙනවා. මේ මල පර වෙනවා. මේ ලස්සන නැති වෙනවා. මේ වර්ණ සංකාර නැති වෙනවා. මේ සුවඳ නැති වෙනවා. මේක තමයි අනිත්‍ය ස්වභාවය. මේක අනිත්‍යයි. මේ නැතිවීම නිසා මේ මලේම තියෙනවා පෙළෙන ස්වභාවයක්. මේක දුක්ඛයි. කෙනෙකුගේ අයිතියක් නැහැ. එවාගෙම අසාර නිස්සාරයි එනිසා අනත්තයි. එවාගෙම නිත්‍ය සුභ සුඛ ආදී ස්වභාවයක් නැති බවන් බැවින් පිළිකුල් බැරි අසුභයි. අන්න ගැඹුරට නුවණ හැසිරෙව්වා යෝනිසෝ මනසිකාරේ. තවත් දුරට මේ මාර්ගා දැකලම සමහරයට Tamanට සසරදී විදර්ශනාව පුරුදු කරගෙන තිබුණා නම් ඒ මාර්ගාම අරමුණු කරගෙන ධ්‍යාන වඩන්න පුළුවන්. විපස්සනා වඩන්න පුළුවන් මාර්ගඵල ලබන්න පුළුවන්. පින්විතුන් අහලා ඇතිනේ ඈත අතීතයේ පත්මාවතී විසුවන් වහන්සේගේ කුමාරවරු 500ක් දෙන පොකුණේ මගුල් පොකුණේ පෑන් ප්‍රහාසයන කොට වාස 7 8 10 12 ළමයි මේ මල් පිටිලා තියෙනවා දැකලා නිලුම් මල් මානෙල් මල් ඒවා අනිත්‍යත්වයෙන් මෙනෙහි කරලා පසේ බුදු වුණා එකවරටම කියලා අහලා තිනේද ඒ මොකද අර යෝනිසෝ මනසකාරයෙන් කල්පනා කළ හැටි කෙනෙක් අපට බණිනව දොඩනවා ඉතින් බොහෝකෙන් අයෝනිසෝ මනසිකාරයෙන් නම් ඉන්නේ දෙලින්ම හිතේ අමනාපයක්, දේශයක්, පටිගයක් ඇති වෙනවා, ව්‍යාපාදයක් ඇති වෙනවා. නමුත් ඥානවන්තව හිත පුරුදු කරන එකන යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරනවා මේ බණින එකන මගේ පෙර ජාතියේ අම්මා, මගේ තාත්තා, මගේ අයියා, මගේ ලොකු තාත්තා, ලොකු අම්මා අද ඉතින් මෙහෙම දැන් නැතනේ මට කොච්චර ආදර කරන්නේ නැද්ද ඔය බණින එක්කෙනා මතම අම්ම වෙලා මතම පෙවූ කෙනෙක් සතරමා සාගරයේ ජලයට වැඩි නේද? ඕ යැවෙන කෙනෙක් අද මෙහෙම බණින් තරන්න අපුරුනේ මගේම විපාක වාරයක්. මං සසරදී අම්මට බැනලා තියෙනවා තාත්තට බැනලා තියෙනවා. වැඩි කියන්නේ සිල් තුන්න ගුණවතුන්න මං බැනලා දුන්නා තියෙනවා. ඒක විපාක මට මේ ආවා නේ මට වාගිනේ බයින එක්කෙනාට මේ විපාකයක් නොවේවා. මේ තනත්තා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදේවා නිවන් දකීවා කියලා හිත පිරිසුදු කරගන්නවා. එතකොට යෝනිසෝ මනසිකාරය. කවක් දුරට යමුරට හිතෙනවා දැන් මේ බණිනේ කියන බණින වේලාව යෝගයේ චිත්ත ඡායසුක ධර්ම ඒ ඒ තැනම ඇතිව නැති වෙනා යන අනිත්‍යයි. ඒ ඇති වෙන නැතින නාම රූප පෙළෙන බැවින් දුකයි. කැමැතිසේ නොපවත්නා නිසා ආසාර නිසාර නිසා නැත්තයි පිළිකුල් බැවින් අසුභයි. අන්න ගැඹුරට හිතුවා. ඊළඟට මම මේ ආහන මගේ දේශවන මේ අරමුණු ගන්න චිත්ත සංතානයේ මේ නාම රූප මේ නාම රූප ශණයක් වාසාව ඒ ඒ තැනම ඇතිව නැතුව යන අනිත්‍යයි ඇතිවීමෙන් නැතිවීම කෙලෙන දුකයි කැමැතිසේ නොකමැති යන අනාත්මයි පිළිකුල් බැවින් අසුබයි අන්න ගැඹුරටම යෝනිසෝ මනසකාරී හිතුව හැටි ඉතින් හැම වෙලාවෙම තමන්ගේ චිත්ත පිරිසුදුයිනේ කොච්චර දැන්නත් කොච්චර අලාභයක් වුණත් කොච්චර අපහාසයක් වුණත් කොච්චර අගෞරවයක් වුණත් තමන්ගේ හිත පිරිසුදු කරගත්ත ඥානවන්තකම නිසා මේක තමයි යෝනිසෝ මනසිකාරය. මේ වාගේ දොරටු හයත් ලැබෙන සෑම අරමුණකදීම සම්මුති වශයෙන් එක්කෝ මෛත්‍රිය, එක්කෝ බුදු ගුණ, ඒ වගේ දේවල්. පරමාර්ථ වශයෙන් ත්‍රිලක්ෂණය විපස්සනාව. මෙන්න මේ ක්‍රමයට හිත පුරුදු කර ගැනීමද කියනවා යෝනිසෝ මනසිකාරෝ. දැන් එතකොට සත්පුරු ශාස්ත්‍රයයි සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරයයි පෙළ ගැහුණු පුණ්‍යවන්තයා ඥානවන්තේ. අදෑම ඥානවන්තේ හැබෑම යෝගීවරයෙක්. හැබෑම නිවන් මඟ පියනගන්නේ. ඕ ගමන් කරන්නේ කොහෙද? ධම්මානු ධම්ම ප්‍රතිපatti. මෙන්න මේ ධර්මයේ තමයි දැන් ගමන් කරන්නේ. ධම්මානු ධම්ම ප්‍රතිපatti කියන්නේ කුමක්ද? ධම්ම කියන්නේ නවලෝතුරා ධර්මයේ. සතර මඟ සතර ඵල නිවන. මේ නවලෝතුරා ධර්මයට අනුව පවත්න අනුව ගමන් කරන මාර්ගය කියනවා ධම්ම අනුධම්ම කියලා. ධම්ම අනුධම්ම ධර්මයේ කනෝ පවත්නා ධර්මයේ තමයි බෝධිපාක්ෂික ධර්ම 37. සීලය, සමාධිය, ප්‍රඥාව මේ තුනේ ඔය ඔක්කොම තියෙනවා. සීල, සමාධි, ප්‍රඥා කියනකොට බෝධිපාක්ෂික ධර්ම 37ම ඔතන තියෙනවා. ඒ මේ 37ක බෝධිපාක්ෂික ධර්මයන් තමයි මෙතන ධම්ම අනුධම්ම කියලා කියන්නේ. ඒ ධම්ම අනුධම්ම කියන මේ ගුණාංගය අපි අනුගමනය කරනවා අපි පියනගනවා නැත්නම් තුන් දොරෙන් හැසිරෙනවා තුන් දෙනෙන් හැසිරෙනවා සීලය පුරන්න පුරන්න ධම්මාන ධම්ම පටිපත්ති. ඒ වගේම සමත භාවනා වඩන්න වඩන්න ධම්මාන ධම්ම පටිපත්ති. විපස්සනා ඥාන වඩන්න වඩන්න ධම්මාන ධම්ම පටිපත්ති. මේ ධම්මාන ධම්ම ප්‍රතිපත්ති වඩන්න වඩන්න අපි කොහොමද මේ තීවරෙන් පියර ඉදිරියට යන්නේ? අභේ දිසාව නම් වූ අමා මහ නිවන් දෙසටයි. ඒ අභේ දිසාව කියන නිවනට යන දොරටු හතරයි තියෙන්නේ. සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහත් කියන. ওই අවස්ථාව තමයි මේ දැන් අපි සමීප කරගෙන යන්නේ. කල්ප ගණන්, කල්ප සිය ගණන්, කල්ප දහස් ගණන්, කල්ප අසංඛ්‍ය ගණන් තිස්සේ මෙහෙම පියනගල පියනගල පියනගල තමයි යම් දාසක අපි මේ උතුම් නිවන් දොරටපත් වෙන්නේ. මෙන්න මේක නිසා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා සෝවාන් වීමට නම් සකදාගාමී වීමට නම් අනාගාමී වීමට නම් අරහත්ත්වයේ සාක්ෂාත් කරගනු පිණිස නම් කල්යාණ මිත්‍රාශ්‍රය කළ යුතුයි. නිකං කල්යාණ මිත්‍රාශ්‍රය නෙමෙයි නිවනට උපකාරී වෙන උපකාරී වෙන අනුශාසනා කරන කල්යාණ මිත්‍ර සම්පත්තිය. එවාගේම සද්ධර්මයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ සුපරිසුද්ධ වූ නිර්වාණ ගාමිනී ධර්මය අපි ශ්‍රවණය කළ හිතේ දරා ගන්නවා. ඊළඟට යෝනිසෝ මනසිකාරය අනුගමනය කරනවා. ඊළඟට දැන් තියෙන්නේ ධම්මානුදාන ප්‍රතිපත්තිය යෙදෙන එකයි. ධම්මානුදාන ප්‍රතිපත්තිය පිළිබඳව නිතර නිතර අපි කාට කාටත් අහන්න ලැබෙන දෙයක් භෝතින් කියවන දෙයක් තමයි කුමක්ද සීලය රකින්නේ කොහොමද? සීලය මුලැමැද අග තුන් ආකාරයෙන් ආරක්ෂා කරෙන්න ඕන. අකණ්ඩ, අච්චිද්ද, අසබල, අකල්මාස, බුද්ධිස්ස, විඤ්ඤුප්පසත් අපරාමර්ථ සමාධි සංවත්තනික. මේකයි අෂ්ටාංග සමන්වාගත සුපරිසුද්ධ සීලය කියන්නේ. පංචශීලයටත් ඔය අංගාත් තියෙන්න ඕනේ. ආදි වස්තමක සීලයටත් ඔය අංගාට රකින්න ඕනේ. වාගේ මුකෝසත සීලය, ධාත දස සීලය, සාමනීර දස සීලය, කෝපියා සංවරූප සම්පදා සීලය. ඊට වඩා අහිල සීලයක් අය නැහැනේ ලෞකික වශයෙන්. ඒ සෑම සීලයක්ම මේ ගුණාංග අටට අනුව රැකෙන්නට ඕනේ. අකණ්ඩ කියන්නේ සීලය මුලින් අගින් ප්‍රතිසයේ කිසිසේත් කැඩලා නැහැ, කිලුට වෙලා නැහැ, ඉරිතරිලා නැහැ. අත්තිද්දලි කියන්නේ මැදින් ශික්ෂාපද කැඩලා බිඳලා නැහැ. අසල අසබල කියන්නේ තේලියට තේලියට ශික්ෂාපද බිඳලා නැහැ, කිලුට වෙලා නැහැ. ඒ වගේම ඉරිතරිලා නැහැ. අකල්මාස කියන්නේ බින්දු බින්දු වාගේ තනින් තනින් තනින් ශික්ෂාපද කඩලා බෙදලා නැහැ. ඔය හතරෙන් යුක්ත සීලය නම් ඊළඟට බුද්ධිස වෙන්නට වෙන මොකද්ද බුද්ධිස කියන්නේ? බුජිස කියන පාලි වචනේ කියන්නේ නිදහස්කම නිදහස්කම. නිදහස් නෑ යම් කිසි දෙයකින් කන්නාව දිට්ඨියේ මානෙ තේනවනම් නිදහසක් නෑ. මට මේ සීලය නිසා කවුරුත් වඳිත්වා. මට මේ සීල නිසා හොඳට ගමන් මඟට ඉඩ දෙත්වා, හොඳ ආසන දෙත්වා, හොඳ යාන වාහන දෙත්වා. එවැගේම මට ලාභ ලැබෙත්වා, මගේ ව්‍යාපාරයේ දියුණුව වෙත්වා. ඔය වාගේ මෙලොව වශයෙන් යම් යම් දේවල් පතනවා ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා, නම්බු, නාම මේවා පතනවා. අන්න තණ්හාවටයි, දිට්ඨියටයි, මාන්නයටයි අහු වුණා. එහෙනම් ඔහු 16, සියලයට 16. බුදුරජාන් වහන්සේ දේශනා කළා නිසා මේව මේව මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කිසිවක් අපේක්ෂා නොකත සුපරිසුද්ධව නිර්වාණයම ප්‍රාර්ථනා කරගෙන සීලය රකිනවා නම් ඒකට කියනවා අදාසව්‍ය සීලය කියලා. අදාසව්‍ය කියලා කියන්නේ දාසකමක් නැහැ. තණ්හාට දාසෝනේ නැහැ. මාන්නයට දාසෝනේ නැහැ. මිත්‍යා දෘෂ්ටියට දාසෝනේ නැහැ. ඒ නිසා නිදහස් සීලයක්. නිවැරදි සීලයක්. විවට්ඨ ගාමිනී සීලයක්. මේකට කියනවා බුද්ධිස්ස ආකාරයෙන් සීලය රැකීම. ඊළඟට <clears throat> විඤ්ඤුප්පතත් කියන්නේ විඤ්ඤු කියන්නේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා. අපි සීලය රකින්නවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නමක් අපේ සීලය දිවසින් දැක්කොත් චේතෝපරිය නුවණින් අනුන්ගේ දක්නා නුවණින් දැක්කොත් සාදු සාදු ඊතා උතුම් ලෙස සීලය රකින්නානේ රහසින්වත් මේ ශික්ෂාපද කඩා බිඳ ගන්නෙ නෑනේ සාදු සාදු කියලා උන්වහන්සේලා හද තුලින්ම සතුටු වෙනවා මොකද උන්වහන්සේලා දන්නවා සීලේ වටිනාකම ඒ වගේම මේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා යම් ආකාරයකින් සීලය රැක්කේ ඒ ආකාරයෙන් සීලය රකිනවා අන්න විඤ්ඤුප්පසත්ත සීලය කියලා කියන්නේ ඒකයි. විඤ්ඤුප්පසත්ත. බුද්ධාදී ප්‍රඥාවන්තයන් විසින් ප්‍රසස්නා කරන ලද අනුගමනය කරන ලද වගේම අනුන්ද කියලා දෙන ලද සීලය මේ විඤ්ඤුප්පසත්ත සීලය. ඊළඟට අපරාමර්ථ සීලයක් වෙන්නේ කොහොමද? අපරාමර්ථ කියන්නේ තණ්හා දිට්ඨි දෙකෙන් අල්ලා නොගත් සීලයක්. මට මේ සීලය නිසා මීළඟ ආත්ම භාවය උපදාම උසස් දිව්‍ය සම්පත්තිය ලැබෙන්න දිව්‍ය රාජ්‍යයක් වෙන්න ඕනේ. උසස්ම දිව්‍යාංගනාවක් වෙන්න ඕනේ. මට මේ සීල නිසා බඹලෝ යන්න ඕනේ. මට මේ මේ සීල නිසා ඉදිරි අනාගතයේ චක්‍රවර්ති වෙන්න ඕනේ. මේ වාගේ අපි අනාගත සම්බන්ධ යම් යම් දේවල් ප්‍රාර්ථනා කරනකොට අන්න තණ්හාවයි දිත්‍යයි. ඒවට කියන්නේ උපාදාන කිය. තණ්හාවයි දිත්‍යයි දෙකෙන් අල්ලාගත්තා නම් ඒකට කියන පරාමාර්ථ සීලය. අල්ලාගත්තා. ග්‍රහණයට අහු වුණා. එහෙම නැතුව මගේ මේ සීලය මනුලෝ සම්පත් පිණිස නෙමෙයි, දෙව්ලෝ සම්පත් පිණිස නෙමෙයි, බඹලෝ සම්පත් පිණිස නෙමෙයි, ඥාන මාත්‍රයකින් අභිඥා මාත්‍රයකින් නැවැත්ම පිණිස නෙමෙයි. මම මේ සීලය රකින්නේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ආબોධ කළේ ගාම්භීර චතුරාරි සත්‍ය ආબોධයෙන් අමා මහ නිවන් සුව සාක්ෂාත් කරන්නට. එකම හිත නිර්වාණ ආબોධය. මෙන්න මේ නිර්වාණ ආબોධයේ පිණිසම සංනාදිත්‍ය දෙකට යටත් නොවි ග්‍රහණයට හෝ නොවි රත්නා කියලා කියන අපරාමර්ථ සීල. ඊළඟට සමාධි සංවත්තනික. සමාධි සංවත්තනික කියලා කියන්නේ දැන් මුලින් සඳහන් කළ ආකාර හතෙන් සීලය මැනවින් ආරක්ෂා වෙනකොට වාරිලා හිතයන් හිත සමාධි වෙනවා. නැගිටලා හිතයත් හිත සමාධි වෙනවා. හිතගෙන හිතයක් නැහැ. හිත සමාධි වෙනවා. එදිමින් හිතයක් හිත සමාධි වෙනවා. මක් නිසාද? හිතට විපිලිසරයක් එන්නේ නැහැ, පසුතැවිල්ලක් නැහැ. මං අතින් මේ මේ වරද සිද්ධ වුණා කියලා පසුතැවිල්ලක් එන්නේ නැහැ. අන්න ඒ නිසා ඔහුගේ සිත සමාධි වෙනවා. ඒක සමාධියට පදනමක් මහ පොළොව පිහිට කරන මේ ගොඩනැගිලි ඉදි කරන්නේ අපි ඉරියව් පවත්න්නේ මහ පොළොවේනේ යාන වාහන දුවන්නේ මහ පොළොවේනේ ඒ වාගේ අපේ උසස් ගුණ පෝෂණයට මේ සීලය පදනම වෙනවා පිහිට වෙනවා නිසයක ආදි කල්යාණ කියලා හඳුන්වනවා මේක ධම්මානුධම්ම ප්‍රතිපදාවක්. ඊළඟට සීලේ පිහිටලා සීල විසුද්ධියේ පිහිටා ඉඳගෙන චිත්ත විසුද්ධිය වඩනවා. කොහොමද චිත්ත විසුද්ධිය වඩන්නේ? කල්යාණ මිත්‍ර උපදේශ ඇතුළ සමත භාවනාවක් හොරගන්නවා සමාගේ චරිතයට අනුරූපව. චරිතයට අනුරූපව සමත භාවනාවක් හොරා ගැනීම ඉතා අවශ්‍යයි. මක්නිසාද විහෙස මහසිනවේ පහසු පහසුවෙන් උපචාර සමාධි ධාන සමාධි උපදවන්න පුළුවන් වෙන එතකොටයි. සමාධි භාවනා ඔක්කොම 40ක් තියෙනවා. ඒ 40න් 10ක් උපචාර ධානය පමණයි ලැබෙන්නේ. අනිත් 30න්ම පුළුවන් අර්පණා ධානය උපදවන්න. එිනොත් කායගත සතිය ප්‍රතික්‍රල වශයෙන් සහ අසුබ දසාසුබයෙන් පුළුවන් ප්‍රථම ධානය උපදවන්න පමණයි. මෙත්තා කරුණා මුදිතා මුදිතා කියන තුنين පුළුවන් වෙන්නේ ධානය තුනක් තුනක් පමණක් උපදවන්නයි. උපේක්ෂා බ්‍රහ්ම වේරණයෙන් පුළුවන් හතරෙනි ධානයේ පමණක් උපදවන්නයි. ආනාපාන සතියෙන් පුළුවනේ රූපාචර ධාන හතරම උපදවන්න පුළුවන්. දස කචනයෙන් දස කචනයෙන් අතරින් ගන්න. ඉතින් මේවා නිසි ගුරු ඇතුරේ ඇතුව අනුරෝ අනුපිළිවෙලින් දිනු කරගත්තොත් අර සීලවන්තයාට පුළුවන් උපචාර කර්මස්ථාන 10ම වඩන්නත් පුළුවන් උපචාර ධාන පිහිට කරගන්න. ඊළඟට රූපාට ධාන හතරම අර කර්මස්ථාන 27ට වඩලා උපදවන්න පුළුවන්. ඊළඟට අරූප ඥාන හතරක් උපදවන්න පුළුවන්. ඒ කියන්නේ උපචාර සමාධියත් චිත්ත විසුද්ධියක්. රූප ඥාන හතරක් විචිත්ත විසුද්ධියක්. අරූප ඥාන හතර සහිත අස සමාපත්තියක් චිත්ත විසුද්ධියක්. ඒකද චිත්ත විසුද්ධිය කියන්නේ හිතේ නිතර නිතර නිතර පහළ වෙන පංච නීවරණ සහ නොයෙක් මේ කිරිය අකුසල සිටිවිලි පහළ වෙන්නේ නැහැ. හිත නිරන්තරයෙන් බොහොම සංසුන්ව සමාධිගතව පවත්වා ගන්න පුළුවන් මේ චිත්ත විසුද්ධිය කියන ඥාන සමාපatti වැඩිමින්. තවන් දුරට උපදේශ ලබා ගන්නවා නම් අභිඥා බල පහක් උපදවා ගන්නවා ලෞකික වශයෙන්. ඉද්ධිගද ඥාන, දිබ්බසෝත ඥාන, කල චිත්ත විඥාන ඥාන, කුබ්බේ නිවාස ඥාන, දිබ්බචක්කු ඥාන. මේ පහට කියනවා ලෞකික අභිඥා කියලා. මේවත් අවශ්‍ය වෙනවා. අපේ මහා බෝසතාණන් වහන්සේ බුදු වෙන වෙලාවේ ඔය ගුණාංග ඔක්කොම දරාගෙන තමයි බුද්ධත්වයට පත් උනේ. උන්වහන්සේ ආනාපාන සතියෙන් පටන් ගත්තා. ආනාපාන සතියෙන් පටන්ගෙන රූපඥාන හතර උපදවලා ඉතිරි සියලෝම කර්මස්ථාන ඒ කියන්නේ ධ්‍යාන වේදන කර්මස්ථාන සියල්ලම සම්පූර්ණ කළා. සම්පූර්ණ කිරීමෙන් දැන් අර්ථ සමාපatti ලාභයේද කරුණා කුබ්බේ නිවාස ඥානයේට. ඉතින් අතීත භව සංකාරයේ කල්ප අසංග ගණන් ඈතට ඈතට ඈතට දැලුවා. හේතුඵල ධර්මතාව අනුව මේ ස්කන්ධ පරම්පරාව අනුපිළිවෙලින් ප්‍රමුතුන ඇති පෙනී යනකොට දෙවියෙක් නැවුවා නෙමෙයි, ඉබේ හටගත්තා නෙමෙයි. මෙන්න මේ මේ මේ හේතු නිසා විද්‍යාව, සාගේම තණ්හාව, උපාදානය, සංස්කාර, කර්ම කියන හේතුඵල නිසා නැවත ප්‍රතිසන්දි ගන්න ඇති ප්‍රතිසන්දියේ පටන් ඉතින් නාම රූප එවාගේම ආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන කර්ම භව, උපපත්ති භව, ජාති ජරා මරණ අපේ ඇති පේලියට පේලියට ඉතාම පැහැදිලිව දැකගත්තා. ඉතින් මේ අභිඥාව නිකාන දැකෙන්න පුළුවන් උනේ ඊළඟට මධ්‍යම රාත්‍රියේදී දෙමතක් ඥාණයෙන් බැලුවා අතීත දවස් 7යි අනාගත දවස් 7යි මේම මැරෙන උපදින සත්‍යයන් සුගති දුගත යන සත්‍යයන් කුසල අකුසල කරන සත්‍යයන් සෝබන අසෝබන සත්‍යයන් හිත නැති වස්තුන් අදටක් පමණක්වත් චිතේ නැතුව සියල්ලම දැකගත්තා ඒ සියල්ලම දැකගෙන දැන් මේ භාග්‍යතුන් වහන්සේට පුළුවන් වුණා හේතුඵල ධර්මයේ සියල්ල මනමින් තෝරාගෙන විපස්සනාට යොමු වෙන්න. දැන් සමත භාවනාවේ තියෙන ප්‍රයෝජනය මේකයි. සමත භාවනාවෙන් චිත්ත සමාධිය ශක්තිමත් කරගෙන ඒ සමතෙන් ලබාගත් සමාධි ආලෝකය හරවන විපස්සනා ඥාන ආලෝකයකට. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ සිද්ධ කළේ පටිච්ච සමුප්පාදයේ විපස්සනාට ගැනීමයි. පරිසම්පාදයෙන් විපස්සනාට নানা ආකාරයෙන් සියුම් සියුම් ආකාරයෙන් මෙනෙහි කරන මෙනෙහි කරන යනකොට දසදහසක් ලෝක ධාතු වල දසදහසක් සූර්ය මණ්ඩල උදා වුණාට වඩා උදුම විදේ විදර්ශනා ඥාන ආලෝකේ පහළ වුණා. ඒ විපස්සනා ඥාන ආලෝකේ පදනම් කරගෙන අනුපිළිවෙලින් සම්මර්ෂණ ඥානය, උද්‍යාවියේ ඥානය, භංගානුපස්සනා ඥානය, භාතුපාඨාන ඥානය වාගේම ආදීනව ඥානය, නිබ්බිදා ඥානය, මුංචිතකාමිතා ඥානය, පරිසංකානුපස්සනා ඥානය, සංකාරුපේක්ඛා ඥානය, ඊ타ත්ම දීප්තිමත් ලෙස නුවණින් බලමින් බලමින් වඩමින් වඩමින් හිතේ විපස්සනා ඥාන මුදුනටපත් වෙලා ඒ එකම ආතනයේදී සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහත් කියන මේ සතර මාර්ග ඵලානුක්‍රමයෙන් වාසනා සහිත වූම සකල ක්‍රේතයන් ඥාත නූපදනාසේ දුක්ඛය, සමුදය, නිරෝධය, මග්ගය චතුරාර්ය සත්‍ය ධර්මයේ ਸਰව ප්‍රකාරයෙන්ම ඉතිරිවක් නැතුවම ਸਰුවක්ඥතා ඥාන ප්‍රතිලාභය සමගම ආબોධ කරගන්න සමර්ථ වුණා. මේ සිද්ධිය මා පොළොවට දරන්න බැරි වුණා. එක සක්වලකට නෙමෙයි සක්වල දසදහසක් කම්පා වෙන්න පටන් ගත්තා මේ සිද්ධිය වෙන වෙලාවේදී. මේක ආචාර්ය සිද්ධිය සීල බුදුවරයන් වහන්සේලාට පමණයි අවස්ථාව සිද්ධ වෙන්නේ. ඒ සාරවත්යන් වහන්සේ මෙන්න මේ විදිහටයි ලෝකෝත්තර සතර මාර්ගඵල තෙක් අර ධම්මානුගම ප්‍රතිපදාව යෙදුනේ. එනිසා බෞද්ධයන් වශයෙන් දීපයද හැමදෙනෙකම අනුගමනය කළොත් පිළිවෙත තමයි සීල විසුද්ධියේ ඵලමින් මනරෙන් පිහිටාගෙන චිත්ත විසුද්ධියේ මනාව දිනු කරගෙන චිත්ත විසුද්ධියෙන් විපස්සනාට හැරෙන දොරටු තුනයි තියෙන්නේ. උපචාර සමාධියේ පිහිටා විපස්සනාට බැස ගන්න පුළුවන්. රූපාචර ධාන අතර හෝ කීපයක් හෝ ලබාගෙන විපස්සනාට යොමු වෙන්න පුළුවන් අරූප ධාන අතරත් උපදවාගෙන විපස්සනාට පිවිසෙන්න පුළුවන් විපස්සනාට පිවිසීමේදී මුලින්ම සිදු කරන ලබන්නේ තමා ලබාගත් එක්කෝ ඕදාත කසනා චතුර්ථ ඥානෙ එවාගේ ආලෝක අසිනේකට සම්බන්ධ වෙදිලා එයින් නැගිටලා එහි තියෙන ප්‍රතිභාග නිමිත්ත ආලෝකයේ මේ අපේ පංචස්කන්ධයට විහිදුවනවා. පංචස්කන්ධයට විහිදුවනකොට දැන් සමත මනසිකාරයක් නෙමෙයි ගන්න විපස්සනා මනසිකාරය. මේ පංචස්කන්ධයට යොමු කරලා බලනකොට මේ ඇඟ අත පය ඉස කිසිවක් නෙමෙයි පේන්නේ. මේක නිකන් සුදු පාට අවකාශයක් වගේ පේන්න පුළුවන්. තාදුරට ඒ කාලෝකෙන් නුවණින් බලාන යනකොට මේක සිහින් සිහින් සිහින් විදිහට අර මදුරු දැලක කොටු කොටු වගේ එකක් වඩා සියුම් විදිහට කොටු කොටු පේන්න පටන් ගන්නවා. ඊළඟට හිතේ ඇති වෙනවා ඒ කොටු ඇතුලේ පේනවා ලක්ෂණ 12කින් යුක්ත සතර මහා ධාතු. පඨවි ආපෝ තේජෝ වායෝ සතර ධාතු දකින් ලැබෙනවා. සතර ධාතු තුල තියෙනවා තවත් හතරක් වර්ණ ගන්ධ රස ඕජා කියලා සුද්ධාස්තක රූප පේන්න පටන් ගන්නවා. මෙයා පේන්න පේන්න විදර්ශනා කරන්නේ නැහැ තාම මේ සොයනවා. ඊළඟට ගන්නවා හෘද වස්තු රූපේ වෙත ආලෝකේ. හෘද වස්තු රූපේ තියෙනවා දැන් පේන්න දකින්න ලැබෙනවා. එවාගේ මිටි මිටි කලාප කලාප කෝටි ප්‍රකෝටි ගානක් පාල වෙන හැටි. එතන තියෙන ප්‍රධාන කලාප හයක්. කාය දශක, භව දශක, වස්තු දශක, චිත්තජ සුද්ධාස්තක, උපජ සුද්ධාස්තක, ආහාරජ සුද්ධාස්තක කියලා රූප කලාප හයක් තියෙනවා. රූප රූප වශයෙන් 54ක් තියෙනවා. ඒවා පේලි පේලි පේලි 51ක පේලි පේලි තියෙනවා. ඒ නිසා කෝටි ප්‍රකෝටි ගණන් රූප උපදිනවා බින්දිනවා දකින්න හැකි වෙනවා. ඊළඟට චක්ෂු ප්‍රසාදයට යොමු කරන රූප කලා පහයි. සෝතා ප්‍රසාදේ රූප කලා පහයි. ධාන ප්‍රසාදේ රූප කලා පහයි. ජීවා ප්‍රසාදේ රූප කලා පහයි. කාය ප්‍රසාදේ රූප කලාප පහයි තියෙන්නේ. ඊළඟට ජීවිතේ ජීවිතේන්ද්‍රයේ නවක රූප ආමාශයේ දිසොයා ගන්න. ඕවම රූප කලාප අටක් Tamange సంతානිය හොයා ගන්න. ඕවම කර්ම කර්මජ රූප ඊළඟ චිත්තජ රූප වශයෙන් ගන්න තියෙනවා අට ආකාරයකට. උත්ජ රූප වශයෙන් ගන්න තියෙනවා හතරක්. ආහාරජ රූප වශයෙන් කලාප දෙකක් ගන්න තියෙනවා. සියල්ල එකතු කළොත් 23ක් වෙනවා. අපේ අභිධර්මාර්ථ සංඝයි දෙකින් කියලා තියෙන්නේ 21යි. ඒක තමයි මේ බෙදීමට අනුව 23ක් අහු වෙනවා. මෙන්න මේ විදිහට රූප කලාප දෙක තමන්ගේ ආත්ම సంతානේ නැත නැත නැත බලනවා. බාලා ඊට පස්සේ තමන් වාඩි වෙලා ඉන්න ආසනවල තමන් දරාගෙන ඉන්න ඇඳුම් පැළඳුම් සීවර ආදී වස්තුවල බාහිර මේ ගස් වලන් වල මහ පොළවේ භූමි පර්වතවල කොම රූප බලනවා ඊළාට හිතෙනෙත් ඇති සත්‍යයන්ගේ సంతාන තුළ රූප සංසන්දනයේ කොට බලනවා එින්න නැති ඊළඟට නාම ධර්ම බලනවා නාම ධර්ම තමන්ගේ సంతානයේ චිත්තචෛසික ධර්මයන් කුරුදේ වස්තුවේ පහළ වෙන ඉඳ බලනවා තමන් සමයදුණු ධානයේ සමයදල ධානාංග බලනවා එවාගෙම දොඩටු හයේම පහළ වෙච්චේ කුසල චිත්ත වීති බලනවා. අකුසල චිත්ත වීති බලනවා. මෙහෙම චිත්තක්ෂණයක් ගානේ වැඩ කරපු හැටි බලනවා. බාහිර සත්ත්ව සංකාන තුල චිත්ත වීති බලනවා. මෙහෙ බැලුවාම අධ්‍යාත්ම බහිද්ලා නාම රූප දෙක දැක්කා. ඊළඟට එක එක නාමයක එක එක රූපයක තියෙන ලක්ෂණ රස පච්චුපට්ඨාන ප්‍රදත්තාන මේවා බලනවා. එයින් ඔන වෙති හේතුඵල ධර්ම බලනවා. ඒ ටික ඔක්කොම බැලීමේදී ඥාත පරිඥා කියන ඒවා නාම රූප දැක ගැනීමේ ආબોධය ලැබුණා. ඊළඟට ඇරෙනවා තීර්ණ පරිඥා සඳහා විපස්සනා. දැන් තමයි විපස්සනා කරන්නේ. ඒ කියන 40 ආකාරයකට බෙදාගෙන එක එක රූපයක් එක එක නාමයක් චත්තාලීස ආකාරයේ විපස්සනාට නම් වල අනිත්‍ය ලක්ෂණ 10 දුක්ඛ ලක්ෂණ 25 අනාත්ම ලක්ෂණ 5 එකක් එකක් ගානේ සම්මර්ෂණය කරනවා. ඔය සම්මර්ෂණය කරන යනකොට තමයි උද්‍යාවේ ඥාන පහළ වෙන්නේ. උද්‍යාවේ ඥානයේදී නිසි ගුරු ඇසුරේ නිසි ගුරු උපදේශ ලබාගෙන ජය ගන්නවා. ඒකට කියනවා මග් මේ පදේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා. ඊළඟට යනවා භංගානුපස්සනා ඥානෙ වඩන්න ඉතින්දි තියෙනවා රූප කලාප දකින ආකාර හතක් රූප සප්තක. නාම කලාප දකින අවස්ථා හතක් තියෙනවා නාම මේ සප්තක කියලා. ඔයකින් 14 ආකාරයෙන් නාම රූප විපස්සනා කරමින් විපස්සනා ඥානයත් විපස්සනාට ගන්නවා. ඊළඟට තමයි ධාතුපත්තාන ඥාන, ඊළඟට ආදීනව ඥාන, නිබ්බිදා ඥාන, අධි ඥාන පරම්පරා තේලියට තේලියට හිතේ දියුණු වෙනවා. එහෙම කියලා සංකාරුපේක්ඛාවට යනකොට බොහෝ දෙනෙක් හිතෙනවා දැන් නම් මං සෝවාන් වුණා කියලා. දැන් නම් මං සෝවාන් වුණා දැන් හරි කියලා හිතෙනවා නෑ සෝවාන් වුණා නෙමෙයි. එතෙන්දි තියෙන්නේ සංස්කාරයන් සෙවීමේ නිරත වීම නැවතුණා. එතෙන් හිත බලවත් චිත්ත සමාධියකටපත් වෙනවා. බලවත් චිත්ත සමාධියටපත් වෙලා හරියට චතුර්ථ ඥානයට වගේ නැත්නම් අරූප ඥානයට වගේපත් වෙනවා. කිසිම අරමුණක් ගන්නෙ නෑ. බොහොම පිරිසුදු සාන්ත ස්වභාවයක් ඇති වෙලා දැන් මේ පැත්තේ සංස්කාර අනිත් පැත්තේ නිබ්බාන කියන මට්ටම මත මේනවා. හැබැයි මේ තත්ත්වේ නැවත නැවත නැවත ඉතේ පුරුදු කරන්න පුරුදු කරන්න තමයි ඊළඟට සෝතාපට්ටි මාර්ග චිත්ත වීතිය උදාවනවා. ඒකිතාම වාසනාවන්ත මොහොතක්. ඒ කියන්නේ හිත භවංග පතිත වෙලා නැගිටලා මනෝද්වාරා වර්ජන සිත පහළ වෙනවා. ඔය මනෝද්වාරා වර්ජන හිතෙන් ගන්නෙත් එතෙන්දී එම මාර්ග චිත්ත වේතේට අරමුණු වෙන අරමුණක්. ඒ කියන්නේ රාමයක් හෝ රූපයක්. ඊළඟට පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියලා කාමාචර ඥාන සංප්‍රයුක්ත ජාන්සිත හතරක් පහළ වෙන බොහෝ සිත්. ඒ සිත් හතරෙන් තුනක් පරිකාරම උපචාර අනුලෝම තුනේ අරමුණු කරන්නේ විපස්සනාට ගන්න අරමුණක්. ඒ කියන්නේ නාමයක් හරි රූපයක් හරි අරමුණු කරගෙන තමන්ගේ හිතේ ශ්‍රද්ධාව නම් අධික අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා වැටහෙනවා. තමන්ගේ හිතේ සමාධිය නම් අධික දුක්ඛයි දුක්ඛයි දුක්ඛයි කියලා වැටහෙනවා. තමන්ගේ හිතේ තියෙන ප්‍රඥාව නම් අධික අනාත්මයි අනාත්මයි අනාත්මයි කියලා වැටෙනවා. ඔය වැටහීම සිද්ධ වෙන්නේ තමන්ගේ සිතේ දියුණුවටපත්ව තිබෙන ඉන්ද්‍රිය ධර්ම තුන අනුව. සද්ධා ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. ඔය අවස්ථාවේදී කියනවා විමෝක්ෂ මුඛ කියන වචනයක්. මාර්ගයට ඵලයට නිවනටපත් වෙන දොරටුව. ඔකට කියනවා අනුලෝම ඥානයි කියලා කියන ওই ඥාන තුනට. තවත් කියනවා තීක්ෂණ අනුලෝම ඥානයි කියලා. ඉතින් ওই කියන අවස්ථා තුනටපත් වුණාම ඊළඟට පහළනවා ගෝත්‍ර භූෂිත. ගෝත්‍ර භූ කියන්නේ පෘතුජන ගෝත්‍රයේ මැඩගෙන ආරි ගෝත්‍රයට යොමු වෙන තැන. ඒක විපස්සනා කරනවා නෙමෙයි නිවන අරමුණු කරනවා. නිවන් දැකීමට ආවර්ජනා කළා වගේ තමයි ගෝත්‍ර භූ සිතින් කරන්නේ. ඊළඟට සෝතාපට්ටි මාර්ග චිත්තය. එක වලයි පහළ වෙන්නේ. සෝතාපට්ටි මාර්ග චිත්තයේදී විදුලි ශණයක් වාගේ කවදාකවත් නොදුටුවා වූ නිර්වාණ ධාතුව අරමුණු කරනවා. එතකොටම දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය, මාර්ග සත්‍යය භාවනා වශයෙන් වැඩෙනවා. ඊළඟට සෝතාපට්ටි ඵලසිත තුනක් පහළ වෙනවා. ඵලසිත තුනෙන් කියන්නේ එකට කියනවා මාර්ගානන්තර ඵලය කියලා. ඒ නිසා සෝවාන් මාර්ගයේ සමාධියද කියන ආනන්තරික සමාධිය කියලා. සමාගයේ ප්‍රවැත්මට අනුතුරුව ඵලය ගෙන දෙනවා. ඊළඟට හිත භවංගපතිත වෙනවා. භවංගපතිත වෙලා යන ප්‍රත්‍යවේක්ෂ ඥාන වීති පේලි හතරක් පහ. තමා ලබාගත් මාර්ගය, තමා ලබාගත් ඵලය, තමා අරමුණු කරගත් නිර්වාණය ඊළඟට සමහර විට නුවණැති අයට වැටෙනවා මෙච්චර කෙලෙස් නැති වුණා. මෙච්චර කෙලෙස් ඉතුරුව තියෙනවා කියලා පස් ආකාරයකට හැබැයි එක චිත්ත වීතියක් නෙමෙයි. ඒ කියන්නේ චිත්ත වීති 10000 ස්ථානක් දුවන ඔය අතරතුර. එතකොට තමයි යෝගාවචරය දැනගන්නේ මම ඒකාන්තයෙන්ම සෝවාන් ඵලයටපත් වුණා කියලා. ඒ අර ගුරුවරයා කිව්වට නෙමෙයි. අර මුලින් ලැබිච්ච චිත්ත සමාධිල්සා නෙමෙයි. මේ කියන අවස්ථාව ලැබෙන්නටම ඕන සෝවාන් භව ස්ථාවර වෙන්න. ඒක අනුන් තීරකන්නේ මේ සමාජයේම නුවණට අරමුණු වෙනවා. ඉතින් ඔය කියන தත්ත්වයට ආවම ඒ සෝතාපන්න ඵලයටපත් වූ උත්මයන් වහන්සේ දැන් සෝවාන් ආර්යයන් වහන්සේ. උන්වහන්සේ ඊළඟට ඒ ප්‍රතිවේක්ෂා ඥාන වේතියේ තනතුරු ආමත් පටන් ගන්නා උද්‍යාවේ ඥානදල විදර්ශනාව. සමාගේ ශක්තිය තේනවා නම් හේතු සම්පත් තේනවා නම් ආයමත් විපස්සනා ඥාන පටන් ගන්නවා. පටන්ගෙන යනකොට අර වගේම සකදාගාමී මාර්ග චිත්ත වීති පහළ වෙනවා ඒ විදිහට. ඔයාගේම ඊළඟට විපස්සනා කරන යනකොට අනාගාම මාර්ග චිත්ත වීති පහළ වෙනවා. තාද්දුරට වැඩ කරන යනවා නම් එක ආසනයේම අරහත් මාර්ග චිත්ත වීති පහළ වෙනවා. මේවා ඉතින් මේ කෙටි වචනෙන් කිව්වට බෑ මේක බොහෝම ගැඹුරු අවස්ථාවක්. මේක නැවත නැවත නැවත හිතා බලන්නට නුවණින් තේරුම් ගන්නට ඕන, සාකච්ඡා කරන්නට ඕන, භාවනාව යෙදෙන්නට ඕන. මේ විදිහට වඩ아가න ගේන එකනා තමයි නියම ආර්යයන් වහන්සේ, නියම සෝවාන් ආර්යයන් වහන්සේ, සකදාගාමීන් වහන්සේ, අනාගාමීන් වහන්සේ, රහතන් වහන්සේ කියලා හඳුන්වන්නේ. හේතු සම්පත් අතුව තමයි ඊළඟට අභිඥාලාභී නැත්නම් ප්‍රතිසම්විදාඥානලාභී වෙන්නේ. මෙන්න මේ ආකාරයෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොවට දහම් දෙතුවා. සංසාරයේ කල්ප 10000ක් ගණන් තිස්සේ නුවණ දියුණු කළ පාරමී පිරු අයට දහම් පදයක් ඇසූ පමණින් මොයි කියන මාර්ගඵල ප්‍රතිලාභය කරගෙන තියෙනවා. අද කාලයේ මෑත්තෝ දුර්ලභයි. අද කාලේ හැම කෙනෙක්ම නිය කුජයන් හැටියට හිතන්න පුළුවන්. උද්ගටිතාත්මිකේන බණපදයක් මාතෘකා කළ පමණින් මඟඵල නිවන් ලැබුවේ කද සොයා ගන්න දුර්ලභයි. විපංචිතාත්මිකේන බණපදයක් විස්තර කරන්නේ මාර්ගඵල ලැබුවා යාද දුර්ලභයි. නිය කුජලෝ ඉන්න පුළුවන්. නිය කියන්නේ ධර්ම ශ්‍රවණය කරලා සීලේ පටන් ප්‍රතිපත්ති වල යෙදিলা යෙදিলা යෙදিলা සමාය කවුරුදු ගණන් බොහෝ කාලයක් වුණු වෙලා මාර්ගඵල ලබන්න පුළුවනි ඊට සුදුසු පාරමී පිළි තිබුණා නම් එහෙම නැත්නම් තමයි නෙය්‍ය කුජ්ජලෝ කියන්නේ අද කාලේ ඉන්නවා නම් වෙන නෙය්‍ය කුජ්ජලෝ වශයෙන් අපට හඳුන්වන්නට පුළුවන් තේරුම් ගන්නට පුළුවන් ඉතින් අපි අද කාලේ මේ කරන ධර්ම ශ්‍රවණද සීල භාවනා ප්‍රතිපත්තිත දාන සීල භාවනාදී නානාවිද පින්කම්ද හැම එකක්ම අපි යොමු කරගන්නට ඕනේ මෙන්න මේ ධම්මානුධම්ම ප්‍රතිපත්තියට අදාළව නැසේ ඒ කියන්නේ තණ්හාදිත්‍යමාන සම්පූර්ණයෙන්ම යටපත් කර ගනිමින් නිර්වාණ අරමුණු කරගෙනම අපේ හැම කුසලයක්ම කිරීමෙන් අපි කවදා හරි සුදුසුම් වෙනවා මේ කියන ලෝකෝත්තර මාර්ගඵල ප්‍රතිලාභයේ පිණිස. එනිසා දැන් කාල වේලාව දිවේ ගියා මෙතෙක් කියලා පින්නතුම් බොහෝම න්‍යාදතාවෙන් යුතුව මේ දහම් පදයට සවන් දුන්නා. සැබවින් මේ ධර්ම ශ්‍රවණමේ කුසලයේ අදාපි මේ දේශනා කරන මටත් මේ සවන් දෙන අපේ ගරු කටයුතු ස්වාමින් වහන්සේලාට මේ සවන් දෙන දායක සාදායිකාදී මව්පිය සෑම දෙනාට මුළු ලංකාවේ පනම් ගමනන්නේ ලෝකේ පුරා මේ සවන් දෙන සීලම සත්පුරුෂයන්ට මේ ධර්ම ශ්‍රවණමේ කුසලයේ බුදු පසේ බුදුමහරහතන් වහන්සේලා විසින් ආબોධ කරගන්නා ලද ගාමිරේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සතර මාර්ග ඵලානුක්‍රමයෙන් අග්‍ර අමා මහ නිවන් සෝපනිස හේතු වාසනා වේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා. අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ සුසිර පියලා ප්‍රේලාල් අරංගල මහත්මයා සහාය මහත්මිය විසින්. එවාගෙම යකින්දු අරංගල පුතුන් විසින්. ඒ තුන් දෙනාගේ බලවත් ගෞරවනීය ආරාධනය කරන මේ පිංගම සංවිධානයලා තියෙන්නේ අරංගල මහත්මාණන්ගේ ජන්මදිනය නිමිති කොටගෙන මේ උතුම් ධර්ම දේශනාව ලෝට දී බෙදා දීම පිණිස මේ අභිලාෂයයි. විශේෂයෙන්ම මේ ධර්ම දේශනාව <clears throat> කුසලානි සංස බලයෙන් අරංගල මහත්මයා ඇතුළු පවලේ සීළු දෙනාට සුජීවත්ව වෙසින දාබර දෙමෝපියන් ඇතුළු සහෝදර සහෝදරියන් සහ සියලු සත්පුරුෂ ඥාති හිත මිත්‍රාදීන්ට ආයුරාෝග්‍ය සම්ප්‍රාප්ත සිද්ධ වේවා ජලව ජයසාන්තිය සැලසේවා යහපත ආරක්ෂාව රැකවරණය සැලසේවා ඒ පින්තුන්ගේ සීල අකුසල කර්ම විපාක යටපත් වේවා අපලෝපද්‍රව දුරු වේවා කල්යාණ මිත්‍ර සත්පුරුෂ ශාස්ත්‍රයේ නිරතුරුවම ලබාගෙන ලබාගෙන දාන සීල භාවනාදී කුසල පාරමිතා සපුරා දිනු කරගෙන ඒ සඳහා ශක්තිය බලේ වීර්ය නිතරු නිරතුරුව පහළ වේවා කියන ප්‍රාර්ථනාවත් එවාගෙම නිර්වාණ ආභවදේ පිණිසම මේ උදාන ධර්ම දානමේ කුසලේ පාරමී බාටපත් වේවා. එවාගෙම මේට වසර 13කට පෙර පරලොව සැපත් මහින්ද රත්නා මහින්ද රත්නේ නාරංගොඩ පියාණන් ඇතුළු සියලුම ඥාති මිත්‍රාදීන්ට මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරනු ලබන්නේ ඔබ සීළු දෙනාගේ නමින් මේ පරිලෝකීය සීලම දෙනාට මෙම ධර්ම දානයේ ජනිත කුසල බලයෙන් සතර භවගමන කෙටි වී අමා මහ නිර්වාණාභෝධයේ පිණසම මේ පින්කම හේතු වාසනා වේවා. එවැගේම බෞද්ධා නාලිකාවේ නිර්මාතෘ පූජ්‍ය දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ බෞද්ධා නාලිකාවේ සීලම කාර්ය මණ්ඩලයට තව තවත් නැවන් පුණ්‍ය කටයුතු කිරීම සඳහා නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවායි ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම දේශනා පවත්වන්න යෙදුනේ පින්වත් සුසිර තේලාල් අරංගල මහත්මයා සහාය මහත්මියත් එවාගම යතිඳු අරංගල පුතුණුවන් විසිනුත් එනිසා ඒ සෑම දිනම ඉදිරිපත් කළ තියෙන මේ ප්‍රාර්ථනා පන්තියේ හිතන පතනට වඩා සාර්ථකව සමෘද්ධිමත් වේවා කියලා අපි සියලු දෙනා ආශිර්වාද කරමු. ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලංකාදීපං ආකාශත්තා ජෙබුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ජෙබුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ජෙබුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරන් රක්ඛන්තු ත්වං සදාති සීලේක පීඨා ධර්ම ශ්‍රවණී කිරීමෙන් ධර්ම පූජා පැවැත්වීමෙන් සිද්ධ කරගන්නා ලද සකල කුසල සම්භාර ධර්මයේ සෑම දිනාට එකසේ මහත්ඵල මහත්ානිසංස වේ දලෝ සුභසිත තලසේ පැතුව පැතු උතුම් බෝධියකින් අජරාමර සාන්තේ ලෝකෝත්තර මාමහ නිවන් සුව සාක්ෂාත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන් සුඛං බලං ආයුරාෝග්‍ය සම්පති සග්ග සම්පති මෙවච අතෝ නිබ්බාන සම්පති මිනාතේ සමිජ්ජතු ජනවාරි 16 වෙනිදා ඉරිදා දවස පුරා කලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානයේ මෙන්න විශේෂ සීල සමාදාන පින්කම් පැවැත්වෙන්නේ ශ්‍රී කල්යාණි යෝගාශ්‍රම සංස්ථාධිපති ත්‍රිපිටකාචාර්ය මහා කම්මඨානාචාර්ය මහා ධර්ම කතික අතිපූජ්‍ය නා වූනේ අරිය ධම්ම නාහිපාණන් වහන්සේගේ ප්‍රධානම